දෙතිස් කුරුප කොට්ටාසේට අයත් තත පංචකයේ විදර්ශනා කරන අයුරු පහදා දෙන කියන සායුධ දීමක් කරනවා. මේකෙදි දැනගත යුතු කාරණා බොහොම තියෙනවා. බාහිර අර්ථයක් තියෙනවා, අභ්‍යන්තර ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ අර්ථ දෙකම තෝරා ගන්න ඕනේ. කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා ලකා ලෝමා කේසාති මේ ඇගේම තියෙන කොටස් පහක් අරගෙන පිටින් වේද තියෙන කොටස් පහක් අරගෙන බලන ක්‍රමයක්. දැන් මේක විශේෂයෙන්ම රාගාධික පුද්ගලයින් කියන කර්මස්ථාන. රාගය යටපත් කරගන්න අසුභය වළඳ කියන. රාගයේ හේතුව අසුභයේ සුබ ලෙස මෙනෙහි කිරීම. යථාර්ථයේ අසුභයි. නමුත් ගන්නේ සුභයි කියලා විපරිත දෘෂ්ටිය. අසුභයක් සුභයි කියලා ගැනීම නිසා මහා කුණුගලක් හරි වටිනා දෙයක් යන නිගමනය කරනවා. ඇඟක තියෙනවා කුණු ගොඩවල් 32ක්. කේසා ලෝමා නකා දන්තා සතු මංසන් නහරු අට්ටි අට්ටි මිඤ්ජා වක්කං හදයන් යකණං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරිසං වත්ත ලොක්කං දිවාදි වශයෙන් අරගෙන කුණු කරක් 20ක් විලා තද දේවල් හැටියට විත්තං තෙම්මා පුබ්බෝ ලෝහිතෝ වේදෝ මේදෝ අසු වසා කේලෝ දිංගානිකා ලතිකා මුත්තන්ති කිය තව 12ක් ද්‍රව කොටස් හැටියට අරගෙන ද්‍රව කුලක් 12කුයි ඝන කුලක් 20කුයි අර 32කින් හැදිලා තියෙනවා කියලා පොදු වශයෙන් මේ කයක් කොටස් 32කට බෙදලා මේක කුණුක කොටස් 32ක් කියලා ගන්න. සුභයි කියලා ගන්න එකක්වත් මේ අතරේ නැහැ. ඒ සමය අසුභයි කියන්නේ යථාර්ථයේ අසුභයි. අසුභයේ සුභයි කියන විපරීත දෘෂ්ටියක් ලෝක සත්‍යය අරගෙන. ඒක වටිනා දෙයක් හැටියට හලකන. මෙන්න මේක හරියට විග්‍රහ කරලා දීලා අසුභයේ අසුභය හැටියට පෙන්නනවා. පෙන්නා තියෙන කාරණයක් තියෙනවා. ඔය කුණු කොලක් 32කින් 27ක් වහලා තියෙන්නේ කුණු කොලස් පහකින් කෙතොලින් වහලා තියෙනවා ලොම් වලින් වහලා තියෙනවා නියපොතොලින් හමින් ඒ වගේම කේසා ලෝමා නකා දන්තා පත්වලින් හමින් ඔය කියන හරිය තමයි බැලු බැලමට කයත් දැක ගන්න වෙන්නේ කෙස් පේනවා ලොම් පේනවා නියපොතු පේනවා දත් පේනවා හම පේනවා ඉතුරු ටික වැහිලා තියෙනවා අර ගුණකොලත් තිස් එකම සුභයි කියලා ගන්නේ ඔන්න ඔය පහ නිසා. ඔය පහ සුභයි කියලා ගත්තාම ඇතුලේ තියෙන ගුණ ටික ඔක්කොම සුභ කොටට දාන. විපරීත දෘෂ්ටි. ඒ දාන නිසා ලෝක සත්‍යය. කාම ආස්වාදයේ තියෙන කාම හැඟීමෙන් බේරෙන්න බෑ. නිතරම අරමුණු වෙවි කාමයේ හිත මෙහෙයව. කාගෙහිත් ඇති කරෝ. මෙන්න මේක ලෝක සත්‍යයට පළවෙනිම කාරණේ තමයි මිනිස්සේ විශේෂයෙන් මිනිස්සේට කර්මස්ථානේ දීලා තියෙන්නේ. මනුස්ස කයක් දැකපු කෙනෙකුට මනුස්ස කයක් දැකලා ඒ දර්ශනය අසුභයේ සුභය වශයෙන් ගත්තහම ඇතිවෙනා විපරීත දෘෂ්ටියට හේතු වෙන ප්‍රධාන කාරණේ තමයි මේ පිටින් වේල දින අසුභ කැලි පහ. කේසාලෝමා නකාදන්තා තක. මෙන්න මේ කැලි පහකින් ඇතුළේ තියෙන කැලි 27ක් කුණු කරා 27ක් වටිනවා කියලා තමයි හවස්ලා තියෙන හැටි. බලා ගැනීමට එක්තරා ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමේ නිසා ඔය පහ එක එක විදිහට හැඩ ගහලා මායා කතාවන් මතු කරලා හරි ලක්ෂණ පුද්ගලයේ ප්‍රියමනාප පුද්ගලයේ කඩවසම් පුද්ගලයේ මේ මේ හැඩෑනි පුද්ගලයේ ආදී වශයෙන් මනසට අදහසක් දීලා විපරීත සංඥාවක් ඇති කරනවා මෙන්න මේ විපරීත සංඥාය වැදුනහම ලෝක සත්‍යයක් මතුවෙන කාම අදහස් දරා ගන්න බෑ ඒක වැළඳ ගන්න හිතෙනවා අර කුණුගොඩ පරිහරණය කරන්න හිතෙනවා මෙන්න මේක යථාර්ථයේ දැනගන්න මෙන්න මේ පහ විග්‍රහ කරලා එකින් එක ගලවලා අයින් කරන හැටියට බලන්න කියන. මේක ක්‍රමය. කේසා කෙස්ටිය හිතෙන්ම ගලවලා ඉස්සරහට දානවා. ලෝමා ශරීරයේ ලොම් ටිකක් ගාලා තාපැත්ත කරලා දානවා. නකා නියපොතු ටිකක් ගාලා තාපැත්තක තියෙනවා. දැන් ආකාර ලක්ෂණ ගන්න ඕන. දන්තා දත් ටිකක් ගාලා තාපැත්තකින් තියෙනවා. තටෝ හංකලිත් ගාලා තාපැත්තකින් ගුලි කරලා තියෙනවා. කෝට් එක ලෙව්වා. දැන් බලන්න කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේසා හිතෙන් බලන මේ පහ ගැන බලනකොට වෙනවා මේ පහ නේද හරි ලස්සන රූපයක් කියලා මම හැවැට්ටි මම බලාපොරොත්තු වෙච්ච ලස්සන මේ පහේ නැහැ හැබැයි මේ පහම ලස්සන මාතෘකාවක් මවලා හැවැට්ටුවා එහෙනම් අසුභයක් විසින් මායා සුභයක් මවලා හැවැට්ටීම නේද මේ අපිට කරන්නේ මේ පහෙන් කොටු කරලා තිබෙන්නා වූ තික නිසා විපරීත දෘෂ්ටියක් ගන්නවන්න කොච්චර දක්ෂද මේ මායාව. මේ බලන එක්තරා ක්‍රමයක්. මෙන්න මේ ක්‍රමයට බලාගෙන යනකොට අසුභේහි සුභයි කියන දෘෂ්ටියක් තිබුණා ඒක ඇක්සර්ලයක්. අසුභේ දකින්න. මේ දකින්නේ බාහිර එක්තරා සංසිඳවා ගැනීමට සමතයක්. සමත විදර්ශනා දෙකම තියෙන්න ඕන නිවන් අවබෝධ කරගන්න. දැන් සමතේ තුලින් සමතේටපත් වෙනවා මේ යථාර්ථය දකිනකොට. කාමයන්ට විසිරෙන විපරීත අදහස නැති වෙනකොට. විිත කාගී වෙනවා. ඒ සඳහා පොරගන ගොඩක් කරන ගති ලක්ෂණ නැති වෙනවා තරක් කරන ගති ලක්ෂණේ ඒ රාගය නැති වෙනු නැති වෙනකොට විිත දෝෂී වෙනවා. දැන් විිත මොහි වෙන්නේ තව එකක් ඕනේ. සමතයයි විදර්ශනාවයි. හැබැයි විදර්ශනාවේ කොටස මේ කාලේ නෑ. ඒක අනිත් විදිහට හෙළ අටුවාසි වල තිබිච්ච හෙළ අටුවා විනාශයත් එක්කලා නැති වෙලා තියෙනවා ඒ අදහස් ඔක්කොම. නිවන් දැකීමේ කොටසක් ඇති. සමත කොටසට ඔය පොඩ තියෙනවා. හැබැයි ඔය කොටේ සමත වුණාට පස්සේ රැවටෙනවා. වැඩේ හරි ප්‍රඥා පහළ වුණා සංසිඳිලා ගියා. ඵලෙ ලැබුණා කියලා. ලැබිලා තියෙන සමතයක් විතරයි. විදර්ශනාව ගැඹුරු. විදර්ශනාවේදී දකින්න ඕන. හේතු බල දකින්න ඕන. හේතු නිරෝධයෙන් ඵල නිරෝධී දකින්න ඕන. ඒ දැකීමේ යථාර්ථය දැක්කහම යථාර්ථයේ තිබෙන තමා තුළ හේතු නිරෝධ වෙනවා. අන්නේ ඒතකොට අනුසයත් එක්කලා විඳලා ගිහිල්ලා විදර්ශනා වැඩිලා හේතු නිරෝධය නිසා ඵල නිරෝධයට ඒකාන්තික උරුමකාරී කියලා ඔහුගේ ඵලයේ හා සම්බන්ධ සත්‍යයෙන් වගේ මාර්ගඵලලායි බුද්ධලේ වෙනවා. අන්නේ කොටස අද වැහිලා තියෙනවා. මේක තෝරා ගන්න ඕනේ ක්‍රම දෙකකින්. සමතේ තියෙන ක්‍රමේ නැති කරන්නේ නැහැ. ඒක අවශ්‍ය සමතේ. ඉතින් කේසා ලෝමා නකා දන්තා තතෝ තතෝ දන්තා නකා ලෝමා කේසා කියලා මනෝ රූපයත් වලින් අර ස්වභාවය තමන්ගෙන් ගලවලා පැත්තක දාපු හැටියට බලලා. දෙපැත්ත බලන්න පුරුදු වෙනවා. අර බාහිර ගලොඩිය කැලේ ටික ලස්සන කරලා තිබිච්ච කයේ හැටි. යම් කයක් ගැන හිතුණා නම් එහෙම හැඩවැඩයි කියලා. කෙත් ටික ගලවපු, ලොම් ටික ගලවපු, නියපොතු ටික ගලවපු, දත් ටික ගලවපු, හංකඩේ ගලවපු, ඉතුරු ටික දිහා බැලුවාම මොකද්ද තියෙන ලස්සන? ආය යොමු කරලා බලන්න. එද කෑලි 27 තුල ජරා කෑලි 27 වටිනා දෙයක් කියලා හරි වටිනා සංකල්පයක් කියලා එකක් අදහස දුන්නේ මොකෙද? මෙන්න මේ කෑලි පහ මතු කරලා දුන්න මායා මුලා දර්ශනය. නැවත වාරයක් මේ ටික අර කයිර දැම්මොත් එහෙම. ආයතරයක් දාන්න. සත්‍යෝ ආපහු දැම්ම. ඊළඟට දන්තා දැම්ම ආපහු කටුක. නකා ඇඟිලි අගෙන දැම්ම. ඒතර ලෝමා ලොප්තියෙන් දැන්න දැම්මා. හේසා කෙස් කලබට දැම්මා. දැන් බලගොහම අර ලස්සන බරුගේ ආයි වේලා. ගලවලා පහු දාන. බලගොහම එතනක් තියෙන ගුණ මෙතනක් තියෙන ගුණ එකක්වත් නැහැ සුභ එක. මෙන්න මේක දෙපැත්ත බලාගෙන යනකොට යම් කිසි විපරීත දෘෂ්ටියක් තිබුණා රාගය පිළිබඳව මේ කය හොඳයි කියලා. ඔන්නේ දෘෂ්ටිය නැති වෙලා යනවා. හිත සමාධිගත වෙනවා. අන්න සමාධිගත හිතක විදර්ශනාවට ගැලපෙන්නව පරිසරය හැදෙනවා. දැන් ඒතර මොකද්ද වෙන්නේ? ඔය කෙස් නොවන. කෙස් නැමැති ඵලය හටගන්න හේතුව දකින්න. හේ ආසා කේසා. නිරුක්ති දන්නේ නැති නිසා නිරුක්ති මතු නැති නිසා හොරා ගන්න බෑ. ක්ෂය වෙන්නේ මොනවද? ක්ෂය කියන්නේ පංචකාම. පංචකාමයේ අතුරු කරපු කෙනෙකුට කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. ඔහුට වැඩින්නේ ක්ෂය පැත්තට. නැත්නම් සතරේ දුක් පැත්තට. ශෝක පරිදේව දුක් දුම්නස් උපායාසයන්ගේ මිදීමක් නැති ඒවට ගෝචර වෙන පැත්තට වැටෙනවා නම් යමක් හේතු කොටගෙන ඒවට කියන ක්ෂය ධර්ම. මෙන්න මේ ක්ෂය වෙන්නා වූ පංචකාමීට ආසා කරන්න ගියහම ඒකේ ඵලයේ වශයෙන් හටගන්න එකක් තමයි කේ ආසා කේසා. මෙන්න ඒක අර්ථය. ක්ෂය වෙන පංචකාමීට ආසා කිරීම කේ ආසා කේසා. අභ්‍යන්තරාර්ථය. සේවෙන පංචකාමයට ආශා කරන්න ගිය කෙනාට මේ ලෝකේට අයිති යමක් ඇද්ද? ඒ සියල්ලම අමුත්‍යක් වාගේ පේනවා. ආස්වාද වශයෙන් පේනවා. ලෝ අමා වශයෙන් ගත්තා ලෝ අමා ලෝමා. වන සේවෙන පංචකාමයට ආශා කරපා සිද්ධ වෙන දෙවෙනි කාරණා. එතන මොකද වෙන්නේ? හොඳ දේවල් නෙවෙයි නරක දේවල්. හොඳ දේවල් හැටියට ගන්න. මෙන්න නාකේවට එකතු වෙන කාරණේ. නකා එකතු කරගත්ත හැටි. නකා නාකා නාකා තමයි නකා වූ. ඒතර මොකද වෙන්නේ? සැප විඳීම සඳහා නොඑක ආකාර වේද වෙවි සැපපත් යන කාමහු කලිකාණ යෝගී. ඒ වගේම නොඑක ආකාරයෙන් පීඩනය කරන්න කරදරයි කියයි දැන් අත්ත කෙලබනාන යෝගීට වැටෙනවා අන්ත දෙකට වැටෙනවා. ලෝකීයියි අන්ත දෙක. ද අන්තා දන්තා. ඔන්න ඉලක් ලෝකෙට වැටෙන්නේ. අන්ත දෙකට වැටෙනවා. සාහවරු භාවයේවත් නිවන සැරසුණු නිවන අත්හැරලා ගිහිලා ඉක්ම යන. නිවන් දකින්න බැස්ස අච්චෝ සජෝ. මෙන්න නිවන ඉක්ම යන හැටි. ක්ෂය වෙන පංචකාමීට ආසා කරනකොට ලෝකේ අමුත්‍යක් වාගේ වැටහෙනවා. නාග දේවල් හොඳයි කියන අදහසක් එනවා. අන්ත දෙකේ බහැලා ලෝකේ පරිහරණයට බහිනවා. නිවන ඉක්ම යන. මෙන්න නිවන ඉක්ම යන්න හේතුව. නිවන ඉක්ම ගිය කුමක් නිසාද? අන්ත දෙකේ බහැක් නිසා දන්තා වෙච්ච නිසා. සත්‍යෝ සත්‍ය අච්චේවත් නිවන ඉක්ම ගියේ එකයි. තහවුරු බව ඉක්ම ගියා. කුමක් නිසාද? සත්‍යෝ උනේ. දුව අන්තා නිසා. අන්ත දෙකට වැස්ස නිසා. ඇයි අන්ත දෙකට වැස්සේ? එතකොට නාග දේවල් පස්සේ ගිය නිසා. ලකා වෙච්ච නිසා. ඇයි නාග දේවල් පස්සේ ගියේ? ලෝකේ අමෘතිය කියලා වුණාවෙන් ගත්ත නිසා. ලෝක අමා වෙච්ච නිසා. ඇයි ලෝකේ අමෘතිය කියලා ගත්තේ? සේවෙන පංචකාමයට ආසා කරන නිසා, ශේෂාලිනේ. මෙන්න මේ අභ්‍යන්තර ධර්මයේ මෙහෙම දෙපැත්ත බලාගෙන යනකොට දකින්න පටන් ගන්නවා හොඳටම මෙන්න ලෝකෙ මෙන්න ලෝකෙ හට ගන්න හේතුව. මෙන්න ලෝක නිරෝධේ මෙන්න ලෝක නිරෝධ මාර්ගය. චතුරාර්ය සත්‍ය දකලා අරිහත්ත්වයටපත් වෙනවා. අභ්‍යන්තරේ අර්ථයෙන් ගත්තොත්. එක කොටසක් වැහිලා එක කොටසක් විද්‍යාමාන. සමත විදර්ශනා දෙකින් සමතේ මත වුණා දිනා විදර්ශනා වැහුණා. එහෙනම් තතපංචකේ විදර්ශනා කරනකොට හේතු දකින්න ඕනේ. හේතු පහ. හේතු පහෙන් ලෝකෙ ගොඩ නැගෙන්නේ. හේතු පහ අතරීමේ ලෝකෙන් ඊතර වෙන හැටිය ලෝකෝත්තර වෙන හැටි. කාම හැඟීම් ඇති වෙනවා නම් වික්ෂිප්ත මානසිකත්වයේ සමතේටපත් කරන්න අසුභෙහි විපරීතයේ සුභයි කියලා ගත විපරීතේ නැතිකරන්න අර ඵලයේ වශයෙන් දෙවෙන කෙස්ලොම් නියදාසම් කියන පහ පැත්තක දාලා නැවත අරගෙන මේ ක්‍රමෙදි මේ මායා දර්ශනය හැවටෙන හැටි බලන්න ඕනේ. එතකොට සමතේ ලැබෙනවා. ඔය විදිහට විදර්ශනාවෙන් බලනකොට මේ ගුරුවරට අහු වෙලා තියෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ සේ වෙන පංචකාමයට ආශා කරන් ගිහිලා ලෝකේ අමෘතයක් වාගේ දැක්කා. ඒතකොට නාග දේවල් වැඩක් නැති දේවල් හොඳයි කියලා ගත්තා. ඒකෙන් අන්ත දෙකට බැලලා කටයුතු කරෙන් ලෝකේ පැවැත්මට වැට්ටා. නිවන ඉක්ම ගියොත් ලෝකේ. මෙන්න නිවන ඉක්ම යන්න හේතුව. නිවන ලබා ගන්න හේතුව මොකද්ද? අනුපූර්ව අපහු විඳුව. මොකද අපහුයි. නිවන ඉක්ම යාමට හේතු වෙන්නා වූ ආඥාවක් ඇද්ද? ඒකෙන් මිදෙන්න. මිදෙන්න මොකද්ද කරන්න ඕනි? අන්ත දෙක අත්හරින්න ඕනි. දන්තා අත්හරින්න ඕනේ. ඒක අත්හරිනා මොකද කරන්න ඕනේ? වැඩක් නැති අසාරවන්නා ලෝකයේ නාක ලෝකයේ හොඳයි කියලා ගත් එක අත්හරින්න ඕනේ. නාකදී අත්හරින්න ඕනේ. නකා අත්හරින්න ඕනේ. එතකොට ලෝකයේ අමෘතයයි කියලා ගත මුල අදහස අත්හරින්න එතකොට ඒක අත්හරින්න. මුල අදහස අත්හරින්න ඕනේ. මුල අදහස අත්හරින්න බෑ පංචකාමික ආසා තියෙනකම්. සේ වෙන දෙයට ආසා කරන්න ආවදී අත්හරින්න ආවදාට වැඩේ ඉවරයි. අන්න අපහු අරිහත්ත්වයටපත් වෙන්න හේතු වෙන කර්මස්ථානයක් ඇදෙන්නේ. ඔය ක්‍රම දෙක අරගෙන ඉවරලා භාවනා කරනවා නම් එකක් විදර්ශනාත්මකව හිතනවා. හිතලා තේරුම් ගන්නවා නුවණින්. අනික සමත වශයෙන් දැකලා හිතන් යථාර්ථය තෝරා ගන්න. සමත විදර්ශනා දෙකම වැටලා ඔය භාවනාවෙන් අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන් හිතුවා. පහ ඇති එළිය කරගන්න. 32ම හැදිච්ච හේතු 32ක් තියෙනවා. ඒවා ඊට ඉස්සෙල්ලා පටිගත කරපු දේශනාවල ඇති. හේතු 32ක් නිසා ඵල 32කින් ගුරු 32ක් හටගත්ත හැටි. ඉතින් අයින් කරගන්න සුද්ධ කරන්න ඕනේ මොකද? ගත නෙමෙයි හිත. ගතේ සුද්ධ කරලා කාටවත් සුද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? කුණු 32ක් හිතේ තියෙනවා. ඒ 32ගේ කුණුවට අනුකූල ඵල 32ක් හදෙන කායක් වලුකොට නැගෙන්නේ. ඒ කාය ගුණ නැගෙන්නේ හේතු වෙච්ච ඵල 32ගේ හිතේ තියෙන කුණු 32 තෝරාගත්තාම විදර්ශනා වෙනවා. අන්න ඒකෙන් දකින්න පුළුවන් ඕකෙන් හරගන්නේ. එතකොට තහවුරු නිවන ඉක්ම ගියාම මොකද වෙන්නේ? ඔව් මංසේට වැදෙනවා. මංසං කියලා කිව්වේ මුලාවට වැටෙච්ච යමංශයක් ඇද්ද? මුලාවේ අංශය තමයි මෝ අංශං මංසං. මොහේ අංශේ. එතකොට මොකද වෙන්නේ? උට ලෝකේ අත්හරින්න හිතෙන්නේ නැහැ. හරි නැතුව අල්ලගන්න. නොහරු. නහරු. ඒ බුද්ධිලා කවුරු කිව්වත් අහන්නේ ඇතරයි. අට්ටි වුණා. ඇත්තරකමට වැදි බැඳුණා. අට්ටි විඤ්ඤා. ඒතකොට ඇත්තරකමේ මිදුණා. අට්ටි විඤ්ඤා වුණා. මාර්ගය උඩ තෝරාගන්න බෑ. ඔව් වක්‍ර වුණා. වක්කම් වුණා. ඊට පස්සේ උඩ මේ ලෝකේ ඒ තැන හොඳයි කියලා ඉතින් ඒ තත්ත්වය හොඳයි කියලා ඒක හාද වුණා. හදයන් වුණා. ඊට පස්සේ ඔහු යකාගේ ගති ලක්ෂණේ නගාගත්තා. යක්ෂ ගති ලක්ෂණේ නගව යකරන් වුණා. සීලව මකූ පාටවත් වුණා කිලෝමකම් වුණා. ඊට පස්සේ පිසාච ගති ලක්ෂණය. පත් වෙලා ඒක අසුරු කරන්න පටන් ගත්තා කාණ්ඩ පටන් ගන්න පිහ කන්නවා. පළවා හැවිය යුතු පළවා හැවිය යුතු දෙයින් තමාගේ කොටස වලා ගන්න තෝපල් තෝපල් කියන ගත් ලක්ෂණය ආවා. පප්ප ආසන් වුණා. පප්ප ආසන් වුණා. අන්නේ කෙරුව අන්තයට වැටුණා. අන්තන් වුණා. ඒ අන්තේ ඒ නිසාම ගුණ වෙලා වර්ධනය වුණා. අන්ත ගුණන් වුණා. ඊට පස්සේ වැඩක් නැති හරයක් නැති දේවල් උද්ධාරණය කරන්න පටන් ගත්තා උදරියන් වුණා. ඊර්ෂ්‍යාවයි ක්‍රෝධබල හටගත්තා. හරි ඊසංඛ්‍යවත් හරි ඊසං ඕක මතු කරලා ඉඳන් උසාගත අංගය බාරපත් කරගත්තාම මත්තලුංගක්. ඔන්න ලෝකෙදි වැඩිච්ච හැටි. ඔන්න හිතේ ගුණ හටගත්ත හැටි 32කින් 20ක් හටගත්ත හැටි. ලෝකයේ පිළිවඳම පාණය කරමින් ලෝකාස්වාදයේ පාණය කරන අත්බැවක් හදාගත්තා. පී අත්තං වුණා පිත්තං වුණා. අන්න ආධ්‍යාත්මික පැත්තේ තියෙන ආපෝ. සෝයේ මමත්වයෙන් ගන්න පටන් ගත්තා සේ අම්හං වුණා සෙම්හං වුණා. බොහෝ දේවල් අබ්බකරණ දේවල් අරගන්න පටන් ගත්තා භූ අබ්බෝ කුබ්බෝ වුණා. ලෝක ධර්මයන් හිත බෙදෙන ලෝක හිතන් වුණා ලෝකෙට හිත වුණා. ලෝක හිතන් වුණා. සෙවිලිම සඳහා ඇදී ඇදී යන්න පටන් ගත්තා. පරිේශන වලට ඇදුණා. කාම පරිේශනයට. සේ අද්දෝ වුණා සේදෝ වුණා මුලාවට ඇදිලා ගියා මෝ අද්දෝ මේ අද්දෝ මේ දෝ මෙහෙයයි මොලට ඇදිලා ගියා මුලාසගත මෙහෙයයි උට ඒ නිසා ඇසුරට වැටුණා තාම ඇසුරට වැටුණා ගලවා ගන්න බැරුව අස්සෝ වුණා අවිද්‍යාවෙන් වැහිලා ගියා වසා වුණා හේවෙන්නා වූ විදිහට ආලෝකනට පටන් ගත්තා කේ ආලෝකේ ලෝ වුණා සිංගන්නේක් වාගේ නිගමෙක් වාටපත් වුණා සිංගානිකාව. මෝහයෙන් උහුණ අත්‍යක්ෂවත් අද්භව කරගත්තා. මොහත්තං උත්තං. 12 කින් එකතු වෙලා හිටන් ලෝකෙට වැදුණා. තදබාට වත් වෙලා ලෝකෙට ඇලුනා. ආස්වාදයන් නිසා ලෝකෙට වැදුණා. ඔන්න ඇලීමයි බැඳීමයි දෙක හටගත්ත 32 ආකාරයේ මනසේ 32 ආකාරයේ කුණු 32. ඔන්න කුණු 32 සුද්ධ කරන්න පුළුවන්. කුණු 32 දැකලා ඉතින් අහ කළා දැම්මට පස්සේ අරිහත් වෙයි. මෙන්න තව ක්‍රමයක්. මේ ක්‍රමෙන් මම ඔය දැන් කිව්ව ක්‍රමෙන් හෙලාටුවාවල ඉස්සලා කිවිච්ච අදහස් වැහිලා ගියා ඒවා දැන් දැන් දැන් නැහැ. නිවන් දකින්න අවශ්‍ය නම් අභ්‍යන්තරේ සුද්ධ කරගන්න ක්‍රමෙ 32 සුද්ධ කරන්නේ කොහොමද? ওই 32 ආදීනව දැකලා ඕකෙන් අහ කරපුවාම ওই 32 නිසා හටගන්න ඵල 32ක් වශයෙන් හටගන්න ඔය කුණු කොටස් 32 ඉවරයි. හේතු ඉවර නම් ඵලය නැහැ. ඒක අත්හැරුවාම ගතේ නිදහස.